දැන් ලව දශමයටයි විනාඩි 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ පානදුර අරිය වංශ ධර්මායතනාධිකාරී පූජනීය දඹගොල්ලේ පදුමසිරි ස්වාමීන් වහන්සේ සසර ගමන් කරන සත්වයා ජාති ජරා ව්‍යාධි මරණ යන අසුභයන්ට ලක්වේ. මේ සියල්ල සිදුවන්නේ ප්‍රතිසන්දිය නිසාය.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 සාදු සාදු තිලතේ ලස්ස යථා බින්දු සප්පි මන්දෝ අනාවිනෝ ඒවං වන්න පටිභාගං කලලන්ති පෞත් උච්චති සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්වතුනි තුන්වස් සනසා වදාළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් සියලුම සත්වයාට පැහැදිලි කොට වදාළේ ජීවිතයෙන් යම් දවසක ජාති ජරා මරණාදී දුක්ඛයන් නැති කර ගන්නවද? එතන තමයි අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන කියලා. මෙන්න මේ නිවන් සුවය ලබන්ත කටයුතු කරන සත්වයෝ කෙබඳු ආකාරයකට මේ ලෝක ධාතුවේ පහළ වෙනවද? ඇසට පෙනෙන නොපෙනෙන සියලුම සත්වයන් කවරාකාරයකට ලෝක ධාතුවේ උප්පත්තිය ලැබනවද? උප්පත්තිය ලබන්නා වූ සත්වයෝ ජාති ජරා මරණ වලට පත් වෙන්න කොයි ආකාරයකටද කියන වග ධර්ම දේශනාවෙන් හැම දිනාටම පහදලා දෙන්න මම සූදානම් වන්නේ මේ ලෝක ධාතුවේ සත්වයෝ කොටස් හතරකට බිහි වෙනවා අණ්ඩජ ජලාබුද සංසේදජ ඕපපාතික හැටියට පක්ෂියන් සර්පයන් මත්ස්‍යයෝ මේ ආදී සත්වයන් විතර තුලින් උප්පත්තිය ලබන්නේ ඒ නිසා ඒ සත්වයෝ අණ්ඩජ සත්තුන් හැටියටයි මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මව් කුස වදාමස කියන සම්කපුව තුල මිනිසයන් ගවයන් ආදී සත්වයෝ උප්පත්තිය ලබන්නේ ඒ නිසාම ඒ සත්වයෝ හඳුන්වන්නේ ජලාබුද සත්වයෝ හැටියට මේ ලෝක ධාතුවේ කුච්චරනම් අපිරිසිදු ද්‍රව්‍යෝ තියනවද ඒ අතර අපට දකින්ට ලැබෙන බක්මාලු ආදිය කල් ඉක්ුත් වුණාද ඒවා කුණු උණ ද්‍රව්‍ය හැටියටයි අපි බැහැර කරන්නේ මෙන්න මේ කුණු උණ නරක් කුණ ද්‍රව්‍යයන් තුල සත්තු උප්පත්තිය ලබනවා ඒ උප්පත්තිය ලබන්නා වූ සත්වයෝ සංසේදජ සතුන් හැටියටයි මහා කරුණික බුදුහාමුදුරුවෝ උගන්වා වදාළේ. කැටපතක් ඉදිරියට ගිහපුවාම තමන්ගේ රූපය බොහොම ලස්සනට අංග සම්පූර්ණම දකින්න ලැබෙනවා. ඒ වගේ නිරය උප්පත්තිය ලැබෙන සත්වයෝ പ്രേත ලෝකයේ උප්පත්තිය ලැබෙන සත්වයෝ නිරය උප්පත්තිය ලැබෙන සත්වයෝ සර්වාංග ප්‍රත්‍යයන්ගෙන් සම්පූර්ණව උප්පත්තිය ලබනවා. මේ නිසා මේ සත්වයන්ව හඳුන්වන්නේ ඕපපාතික සත්වය හැටියට. රූප ධර්මයෝ හටගන්නේ සමූහයක් හැටියට. වෙන වෙන වශයෙන් රූපයකට හටගන්න පුළුවන් ශක්තියක් නැහැ. එනිසාම එකට කැටිව එකට සම්බන්ධව හටගන්නා වූ රූපයෝ හැටියට පඨවි රූපය ආපෝ රූපය තේජෝ රූපය වායු රූපය වර්ණ රූපය ගන්ධ රූපය රස රූපය ඕජා රූපය මේ රූප අත එකට සම්බන්ධව එකට කැටුව උප්පත්තිය ලබන්නේ. ඒ නිසාම රූප පින්ඩයක් වශයෙන් මෙය හඳුන්වනවා. තවත් වචනයකින් මේ හඳුන්වලා තිබෙනවා. ඒ සුද්ධාෂ්ටක කලාපයේ හැටියට. මෙහිම හටගන්නා වූ රූපයන්ට ජීවිත රූපය, චක්කු ප්‍රසාද රූපය, සෝත්‍ර ප්‍රසාද රූපය ඝාන ප්‍රසාද රූපය, ජීවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය ආදී වශයෙන් මේ දක්වන්ට යෙදුනා වූ සියලුම රූපයෝ එකට බැඳෙනවා. එකට කැටිව උප්පත්තිය ලබනවා. ඒ නිසාම මේ රූප පින්ඩයක් වශයෙන් මහා කරුණික බුදු රජාණන් වහන්සේ දැක්කා. එහෙම දැකපු බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝකයාට පැහැදිලි කොට වදාලා ලෝකේ තිබෙන්නා වූ කුඩාම වස්තුව ලෝකය හඳුනාගන්නේ පරමාණුව කියලා. මව කුසක් තුල හටගන්නා වූ කලලය පරමාණුවට වඩා බොහෝම පුංචි. ඒ අනුව පරමාණුව විශාල බව අපට අවබෝධ කරගන්න පුළුවන්. පරමාණුව තුල තිබෙන්නේ රූප සමූහයක එකතුවක්. කලලය තුල පවතින්නේ රූප ධර්මයාගේ එකතුවක්. මෙන්න මේ රූප ධර්මයාගේ එකතුවෙන් තමයි සත්ව ශරීරය හටගන්නේ. රූපයාගේ එකතුවෙන් හටගන්නා වූ මේ ජීවිතය ආත්ම භාවයේ හැටියටයි දේශනා කොට වදාළේ ආත්ම භාවයේ මනාව දැනගන්ට නම් චතු ධාතු අවස්ථාන අත්තා රස ධාතුව ද්වාදශායතනය පංචස්කන්ධය හොඳට දැනගන්න ඕන අජ්ජත්තික පටවි ධාතුව මෙන් අදහස් කරන්නේ ආත්ම භාවය පිළිබඳවයි ආත්ම භාවය නාම රූප හැටියට කොටස් දෙකක්. මෙන්න මේ කොටස් දෙකෙන් යුක්ත වන පංචස්කන්ධය අෂ්ටාදස ධාතු හැටියටත් සත්විද ආයතන හැටියටත් බෙදලා දක්වලා තියෙනවා. පංචස්කන්ධය කියලා ගත්තහම රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මයෝ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කොටස් ටික නාම හැටියටයි දක්වලා තිබෙන්නේ. රූපය කොටස පමණක් රූපයේ හැටියට දේශනා කළා තිබෙනවා. ලෝකේ ජීවත් වුණ එදා සත්වයෝ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කොටස් පහ එකට සම්බන්ධව හැදුන නිසා මේ හඳුන්වන්නට පොදු නාමයක් ලබා ගත්තා. ඒක තමයි ආත්ම භාවය. මේ ආත්ම භාවය සකස් වීම සඳහා හේතුපාදක වන්නා වූ රූපය කුමන හේතුවක් නිසා රූපයයි කියලා කියනවද? විකාර ලක්ෂණේ හේතු කොට ඇති. ගැටීම ලස්සන කොට ඇති. පිළීම ලස්සන කොට ඇති. බිඳීම ලක්ෂණ කොට ඇති දේ තමයි රූපයේ හැටියට දේශනා කරලා තිබෙන්නේ. රූපන ලක්කණං රූපං යනුවෙන් ඒ බව දේශනා කළා තිබෙනවා. කවදුරටත් බුදුරජාණන් වහන්සේ මේ රූපය පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. කුමන හේතුවක් නිසා රූපයයි කියනවද? බිඳෙන නිසා රූපයයි කියනවා. මේ බිඳෙන කැඩෙන තත්වයට පත්වන්නා වූ රූපයාගේ හට ගැනීම කොටස් හතරකටයි සිද්ධ වන්නේ. කර්ම චිත්ත ඍතු ආහාර ඒ පැහැදිලි කරනවා. සත්ව సంతාණයෙන් පිටත හටගන්නා වූ සියලුම රූපයෝ ඍතු හේතුවෙන් හටගන්නේ. ඍතුව කියන්නේ සීත උෂ්ණ දෙකට සත්වයාගේ సంతානය තුල මේ කර්ම හතරෙන්ම රූප ධර්මය හටගත්තා උනත් අතීත කර්මයාගේ හේතුවෙන් ප්‍රතිසංගයාගේ පහළවීම සිද්ධ වුණේ නැත්නම් ඒවා හට ගැනීම සිද්ධ වන්නෝන නිසාම විඥානයේ ඇතිවීමට හේතුවක් නැහැ. එනිසාම මේ ධර්ම කොටස් හතරෙන්ම සදුම්ලත් රූපයාගේ ආරම්භයට විඥාන ධාතුව ප්‍රතිසන්දිය එකම හේතුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විඥාන පත්‍යා නාම රූපං යනුවෙන් දේශනා කොට තිබෙන්නේ ඒ කාරණාව. අතීත කර්මයේ තිබුණොත් සත්වයාගේ ආරම්භය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සත්වයාගේ ආරම්භයක් සනිටුහන් කරගන්නට කුමන ආකාරයකින්වත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පැහැදිලි කරනවා. අතීතං නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදති තං පහිනන්තං අපත්තංච අනාගතං යනුවෙන් මේ කමතහන් ලබා ගන්නට ඉදිරිපත් වන්නා වූ යෝගාවචරයාට පැහැදිලි කරලා දුන්න අවවාදයක් සිත සංසුන් කරගන්න තැම්පත් වූ මනසින් සිහිපත් කරන්න අතීතයේ ඔබ ජීවත් වුණාද ඒ ජීවත් වුණ කාලය පිළිබඳව හිතන්න හොඳ නැහැ. අනාගතයේ ඔබ යම් කිසි ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවද? එබඳු ප්‍රාර්ථනාවක් ඇති කරගන්න හොඳ නැහැ. අතීතයේ ඔබ ජීවත් නොවුනනම් අතීතයේ ඔබ කර්මයක් සිද්ධ නොකළනම් අනාගතයේ නැවත ප්‍රතිසන්දියක හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගාථා ධර්මයෙන් ප්‍රකාශිත වන අදහස ඒ අනුව පැහැදිලි අතීත කර්මයේ තිබුණොත් අනාගතයේ යම් භවයක ප්‍රතිසන්දියක් ලබන්ට ශක්තිය ලැබෙන බව අතීත කර්ම ශක්තිය නොතිබුණොත් ඒ තැනත්තාට කවරදාකවත් භවයේ ප්‍රතිසන්දියක් ලබන්ට හේතුවක් සැලසෙන්නේ නැහැ එයින් පැහැදිලි වන්නේ ඒ තැනැත්තා හෝ තැනැත්තිය සියලු සංස්කාර ධර්මයන්ගෙන් මිදී නිවන සාක්ෂාත් කරගත් බව නිවන් දැකීමට හේතු නොවුන සත්වයෝ යම් මොහතක ප්‍රතිසන්දියක් ලබනවද ඒ බව පැහැදිලි කරනවා රූප කලාප දෙකකින් හෝ තුනකින් යුක්ත වුණ විඥාණය අතීත රූප පින්ඩයකට සම්බන්ධ වන රූපයව කලල රූපයේ හැටියට සඳහන් කරන්න පුළුවන් බව එක් එක් જાතියකට අයිති උරුම කලාප බොහෝ ගණනක් තියෙනවා මදක් මෝරණකුට ඒත චිත්තජ ඍතුජ කලාපයෝ එක් වෙන්න පටන් ගන්නවා මෙන්න මේ කලල රූපයාගේ පටන් ගැනීම සත්වයාගේ ශරීරය ආරම්භ වීමට හේතුපාදක වන ආකාරය මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ දැකපු ආකාරය පතමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසි පේසි නිබ්බත්තතේ ඝනෝ ඝනා පසාකා ජායන්ති ඒසා ලෝමානක අපිට මේ දහම් කරුණු ගැන ඔබ ශ්‍රවණය කරන්න වගේම වචනයක් වචනයක් පාසාම මේ සිහිපත් කරන්ටත් මෙනෙහි කරන්ටත් උත්සාහ කරන්න. මව කුසක් තුල හටගන්නා වූ කලලය තුල මොන විදිහේ රූප කොටස්ද හටගන්නේ? ඒ හට ගැනීමේ ශක්තිය ඇති කරන කලලය කොයි ආකාරයකටද සුදුස්කම් ලබන්නේ? එයයි මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කරන්නේ. පතමං කලලං හෝති. පළමුව කලලේ හට ගන්නවා. කලලයක් හටගත්තනම් ඒ හටගත්තා වූ කලලේ ජීවේ රැඳෙන්න ඕන. ජීවයක් හැදුනේ නැත්නම් ප්‍රාණයක් පවතින්නේ නැහැ. කලලය තුල ප්‍රාණයක් පවතින්නේ ආයුෂයත් උණුසුමත් විඥානයත් කියන ධර්ම කොටස් තුන තැන්පත් වීම තුලින් මෙන්න මෙතෙන්දි තමයි සත්වයාගේ ජීවය ආරම්භ වන්නේ කලලය ප්‍රාණවත් වෙන්නේ මේ හටගත්තා වූ කලලය සතියක් පවතිනවා සතියක් පවතින කලලය දෙවනුව කලලා හෝති අබ්බුදං අබ්බුදයක් බවට පත් වෙනවා අබ්බුදයක් කියන්නේ පෙන පිළුවක් මේ පෙන පිළුවත් සතියක් පවතිනවා මේ සතියක් පවතින පෙන පිළුව මස් වැදල්ලක් බවට පත් වෙනවා මේ මස් වැදල්ලක් සතියක් පවතිනවා සතියක් පවතින මස් වැදල්ල නැමෙත වෙනස් වෙනවා ඝනපේශයක් බවට පත් වෙනවා. ඝනපේශයක් කියන්නේ බොහොම ශක්තිමත්, සවිමත් මස් ඇදල්ලක්. ඝනාපසාකා ජායන්ති. අනතුරුව මේ ඝන මස් ඇදල්ල තුල අතුපසක් හට ගන්නවා. මොනවාද මේ හට ගන්නා වූ අතුපස? හිස ඇතිවිය යුතු තැන කුඩා බුබුලක් අත් දෙක ඇතිවිය යුතු තැන කුඩා බුබුලු දෙකක් කකුල් දෙක ඇතිවිය යුතු තැන කුඩා බුබුලු දෙකක් මෙන්න මේ අතුපස ශරීරයේ ආරම්භ වෙනවා අන්තිමට කේසා ලෝමා නඛා පිට කෙස් හට ගන්නවා ලොම් හට ගන්නවා නියපොතු හට ගන්නවා අතුපසත් කෙස් ලොම් නියත් හටගත්තට අංග සම්පූර්ණ මනුස්ස ශරීරයක් බවතේ පත්වන්නේ නැහැ. තව කොච්චර ඉඳුරම් පිහිටන්ට ඕනද? මේ ආරම්භයේ මේ ආකාරයට දිසුනහම ඒ උපමාවක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ශ්‍රාවකයාට මහණෙනි ගසක හටගත්තු කුඩා ගෙඩිය කඩලා අරගෙන දෙකට පළලා බලන්න. අභ්‍යන්තරයේ මොන විදිහ රූප කොටස් හැදිලා තියෙනවද කියලා. හැදෙන්න තියෙන රූප කොටස් වල ආරම්භය දකින්න තියෙනවද කියලා. එතන අපට දකින්න ලැබෙන දේට වඩා නොපෙනෙන දේ බොහෝ බව අවබෝධ කරගන්න පුළුවන්. මව කුසක් තුල හටගත්තා වූ මේ කලලයක් එහෙමයි. හටගත්තු දේට වඩා හටගන්න තිබෙන බොහෝ දේ තියෙනවා. ඒ සියලුම ඉඳුරන්ගේ ආරම්භයේ සන්තුවන්නේ කුඩා තිතකින්. ඒ අනුව නවදොරකින් දුක්වන මේ ශරීරය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හටගන්න පටන් ගන්නවා. සනකින් ප්‍රතිසන්දියක් ලැබුවා කියලා ඒ ප්‍රතිසන්දියක් ඇතිවීම හේතුවෙන්ම රූපයක් හට ගැනීමේ හේතුව සැලසෙන්නේ නැහැ. රූපේ හටගන්ට නම් හේතුවක් තියෙනවා. යංචස්ස බුඤ්ජති මාතා අන්නං පානංච භෝජනං තේනසෝ තත්ත්‍යාපේති මාතු කුච්චි ගතෝ නරෝ මේ ඒ ධර්ම කොටස් ටිකයි මේ ගාථා ධර්මයෙන් දේශනා කරලා තිබෙන්නේ මව් කුසක් තුල දරුවෙක් පිළිසිඳ ගත්තහම ඒ දරුවාගේ රූප කොටස් ටික ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා මව් කෙනෙක් අනුභව කරන්නා වූ ආහාර පාන ඒවයින් ලැබෙන්නා වූ ඕජාව නිසා මව් කුසේ පිළිසිඳ ගත්තා වූ දරුවාගේ ශරීරයේ රූප කොටස් ටික වැඩෙනවා මේ ආකාරයටයි සත්වයාගේ ආරම්භයේ සනිපුහාන් වන්නේ. ඊළඟට කලලේ කියන එකත් කොයි වගේ එකක්ද කියන වගේ මෙතෙන්දි පැහැදිලි කරලා දෙන්න ඕන. තිලතේ ලස්ස යථා බින්දු සප්පි මන්දෝ අනාවිලෝ ඒවං වන්න පටිභාගං කලලන්ති පෞච්චති හිමාල වනාන්තරයේ ඉන්නවා මුව වර්ගයක්. මේ මුවන්ගේ සමේ තියෙනවා බොහෝම සියුම් ලොම් ගස්. මේ ලොම් ගස් තුනක් එකට අරගෙන එකට තියලා කුඩා ගැටයක් ගහනවා. ඒ ගසන ලද කුඩා ගැටය තුල කොච්චරනම් කුඩා සිදුරක්ද තියෙන කියලා හිතන්න. තනතෙල් ගත්තාම බොහොම පිරිසිදුයි. බොහොම පැහැපත්. පිළ උන්නේ පිලවුන් කියන්නේ පණුවන්. තල තෙල් ගත්තහමත් එහෙමයි. බොහොම පිරිසිදුයි. ඒ වගේම පැහැපත්. මෙන්න මේ ජිතෙල් බින්දුවක් හෝ කල තෙල් බින්දුවක් හෝ අර ලොම් ගස් තුන එකට එකතු කරලා ගහන ලද ගැටය තුල පවතින කුඩා සිදුරෙන් මතුවෙනවද ඇතැම් වෙලාවට ඇත් ඇසට නොපෙනෙන කුඩා සිදුරක් වෙන්න පුළුවන් ඒ කුඩා සිදුරෙන් බලන්ට මතුවෙන තෙල් බිඳුව කොච්චර විශාලද කියලා. ඇසට ගෝචර නොවන තරමට ඒ කුඩා වෙන්න පුළුවන්. මව කුසක් තුල හටගන්නා ඌ කුඩා කලලයක් එහෙමයි. මෙන්න මේ ඇසට නොපෙනෙන කුඩා කලලයක් බලන්ත සත්වයෙකුගේ ආරම්භයේ සනිටුහන් කරපු මොහොතේ පටන් විස්ම ජනක සත්ව ශරීරයේ සකස් වෙන ආකාරය මෙන්න මේ සකස් වන ශරීරය අංග සම්පූර්ණම මාස 10ක් ඇතුළත වැඩුණහම මව කුස තුලින් ඒ සත්වයා මේ ලෝකයට උප්පත්ති ලබනවා. ඒ උප්පත්ති ලබන්නා වූ සත්වයා පිළිබඳව තුන් ලෝකේම දිනාගෙන ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉපදීම කියන්නේ කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ කම්හි කම්මේ සත්වනිකාය ඒ ඒ සත්ව සමූහයෙහි ඉපදීමක් ඇද්ද? ඒ වගේම හට ගැනීමක් ඇද්ද? ස්ථානයකට ඇතුල් වීමක් ඇද්ද? විශේෂයෙන් ඉපදීමක් ඇද්ද? කන්ධානම් පාතු භාවෝ පරමාර්ථ වශයෙන් ස්කන්ධයාගේ පහළවීමක් ඇද්ද? ආවුසෝ එවත්නි මේක තමයි ජාති උච්චති ඉපදීම කියන්නේ මෙන්න මේ ඉපදෙන්නා වූ සත්වයා ජාති මරණ දෙකට ගොදුරු වෙනවා ඒ ගොදුරු වෙන ආකාරය බුදුහාමුදුරුව දැක්කා. ඒ අවබෝධ කරගන්ට දේශනා කරනවා යාති සංතේ සංසත්තානම් තම්හා තම්හා සත්තනිකායා ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තවතා ආයුනෝ සංහානි ඉන්ද්‍රයාණං පරිපාකෝ ඉදං උච්චති ජරා ලෝක ධාතුව ගත්තාම කොච්චර සත්වයෝ ජීවත් වෙනවද ඒ ජීවත් වන සත්වයෝ කොයි කොයි ආකාරයකට බෙදිලා ඉන්නවද ලෝකේ ජීවත් වන සත්වෝ අතරේ මිනිස්යා තරම් ශ්‍රේෂ්ඨ සත්වයෙක් තවත් නැහැ ඒක විස්තර කරන්නේ ලෝකේම දිනාගෙන බුද්ධ රාජ්‍යයටපත් වෙනවනම් ඒ මිනිස්සේ සිව් මහ ජනපද පාලනය කරමින් චක්‍රවර්ති රජකමටපත් වෙනවද ඒ මිනිස්සේ පසේ බුද්ධත්වයේ ලබනවද ඒ මිනිස්සේ පහත් බෝධියෙන් සැනසීම ලබනවද ඒ මිනිස්සේ එයින් පැහැදිලි වෙනවා මිනිස්යා තරම් ශ්‍රේෂ්ඨ සත්වයෙක් තවත් නැහැ කියලා. එහෙම හැඳුන්වාට මිනිසුන් අතරේ තිබෙනා වූ ભેද දිහා බැලුවාම මනුස්ස සංහතියට නොගැලපෙන දේවල් කියලා අපට අවබෝධ කරගන්න පුළුවන්. මිනිසුන් කොච්චර බෙදලා හිටියත් මොන ආකාරයකට ජීවත් වුණත් ඒ ජීවත් වන සත්වයාට එකම එක පොදු ධර්මතාවයක් තියෙනවා. ඒක තමයි ජරාව. ජරාව පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ජරා කියන බණ පදයේ කොටස් දෙකකට පැහැදිලි කරනවා. ආයු පරිච්ඡේද ජරාව, සන්තති ජරාව, ශනික ජරාව හැටියට. ඒ අනුව මේ ජීවිතේ මහත් වූ ජරාවක් බව බණහන ඔබ සියලුම දෙනාට අවබෝධ වෙනවා. ජීර්ණතා දිරීමට ලක් වෙනවා. මේ මනුස්ස ජීවිතය පෝෂණය කරගන්ට ලබන්නා වූ ආහාර පාන ටික හරියට ශරීරයේ පෝෂණයට ඉවහල් උනේ නැත්නම් මස් ටික දිය වෙලා ගිහිල්ලා ඇටකටු ටික නහර ටික පෑදෙන්න ගත්තාම ඇතැම් වෙලාවට ඒ බඳු කෙනෙක් දැක්කොත් නොදැක්කසේ අහක බලාගන්න උත්සුක වෙනවා. එහෙම නැත්නම් අතින් හෝ අල්ලලා ස්පර්ශ කරන්ට තරම් කාරුණික භාවයක් අපේ නැතුව යනවා. හේතුව තමයි ජරාව කියන ධර්මතාවය. කන්දිච්ඡං ජීවිතයේ කඩතුළු බව ඇති කරනවා. මව කුසක පිළිසින ගන්න දරුවාගේ ඇස් දෙක අඳ වුණොත් කතා කරන්ට බැරි ගොළුෙක් වුණොත් කන් දෙක ඇහෙන්නේ නැති බීරෙක් වුණොත් අතපය කන නැති අංග විකල දරුවෙක් වුණොත් බලන්ට අත් දෙකට අරගෙන වඩා ගන්නට ප්‍රියක් නැහැ. ඒ තනත්තත් එක්ක එකට ජීවත් වෙන්න කැමැත්තක් නැහැ. ඒ ජරාව කියන ධර්මතාවයේ සිහියට නැගෙනවා. කාලිච්ඡං පැසුණු බව ගසක හටගත්තා වූ ගෙඩියක් පැසිලා තිබුණොත් කඩලා අරන් තියෙනවා. වයෝ වෘද්ධත්වයටපත් වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් අපි ඒ තනත්තාව පැත්තක තියන්න කැමැත්තක් ඇති කරගන්නේ නැහැ. අපේ සිතට හැඟෙන අදහස තමයි කොයි මොහොතේ හෝ මේ තනත්තා මහ පොළොව මත ඇදගෙන වැටෙනවා. සිත තුල ඇතිවෙන ජරාව ගැන හිතන්න. බලිත්වගත කුඩා අවදියේ අම්මට තාත්තට මුළු ලෝකයටමත් වඩා වටිනා එකම වස්තුව තමයි දරුවව. ඒ නිසාම කැටකුණු ජරාවක් හැටියට ඒ අයට වැටහෙන්නේ නැහැ. හිතන්නේ නැහැ. ශරීරය පිරිසිදුව තබන්ට සියලුම දේ සෝදා පවිත්‍ර කරනවා. සමරෝගාතුර උනොත් දරුවාව ලෙඩ වෙනවා. මේ විදිහටයි දරුවාව ආරක්ෂා කරන්නේ. මේ විදියට සම සුරක්ෂිත භාවයට පත් කරවමින් දරුවා පෝෂණය කළාට අම්මා තාත්තා යටතේ හය හතර තේරෙන තත්වයට දරුවාපත් වුනහම ඒ දරුවව කල්පනා කරනවා තමන්ගේ ශරීරය තමන් පිරිසිදු කරගන්න ඕනේ කියලා. ඒ අනුව සෑම මොහොතකදීම ශරීරය පිරිසිදු කරගන්න දරුවට වයසට යන්ත යන්ත අදහස් වෙනවා. සමේ උපේ යම් තරමකට තියනවද ජීවිතේ බොහොම ලස්සනයි කියලා. ඒ නිසාම උපේ ආරක්ෂා කරගන්නවා. තමන්ගේ ශරීරයට වන්නා වූ වෙනස පිළිබඳව අවබෝධයක් නැහැ. වයසට යන්ත යන්ත සමරැලි වැටෙනවා. සමරැලි වැටෙන බව දැනගත්තාම එයත් මග හරව ගන්නට විවිධ ආලේප ගල්ව ගන්නවා. ඒකත් හරියන්නේ නැහැ. සම රැලි වැටීම නතර වෙන්නේ නැහැ. ශරීරයේ තිබෙන මස් ටික දිය වෙලා ගිහිල්ලා සම රැලි වැටිලා තිබෙන ආකාරය දැක්කහම වෙනදා ප්‍රිය කරපු උදවිය ප්‍රිය කරන්නේ නැහැ. ඇතැම් වෙලාවට තමන්ම තමන්ගේ ශරීරයේ ස්පර්ශ කරගන්නකොට ප්‍රියයක් ඇතිවන්නේ නැහැ. තමන්ට ප්‍රියක් නැතිකොට අනුන්ට කොහොමද ප්‍රියයක් ඇතිවන්නේ? මෙන්න මේ කොටස් ටික හොඳට සිහිපත් කරනකොට අපේ ජීවිතේ මහත් වූ ජරාවක් කියලා හිතෙනවා. ආයුනෝ සංහානි ඉන්ද්‍රයානම් පරිපාකෝ. ජරා ධර්මතාවේ මෙයින්ම නතර වෙන්නේ නැහැ. ලබාගත්තා වූ ජීවිතේ ආයුෂ ගෙවිල යනවා. ඉන්ද්‍රියෝ ටික දුර්වල වෙනවා. ඇස් දෙක පෙනුන කෙනාගේ ඇස් දෙක පේන්නේ කතා කරපු කෙනාට කතා කරගන්න බෑ. කන් දෙක ඇහුණ කෙනාට කන් දෙක ඇහෙන්නේ එදිනෙදා සියලු වැඩ කටයුතු කරගත්තා වූ ශරීරයේ අත් දෙක කකුල් දෙක වාරුනේ එක තැනම වැතිරිලා නවදුරින් ගලන්නා වූ ඕජාවන් ඔස්සේ ජීවත් වෙනවා එහෙම ජීවත් වෙනකොට ස්වාමි පුරුෂයෙක් නම් විරිඳගේ ආධාරයේ බලාපොරොත්තු වෙනවා ඒ ජරාව දකින්ට අකමැති යම් කිසි කෙනෙක් වෙතොත් ඔහුගෙන් යම් කිසි ආධාරයක් උපකාරයක් ඉල්ලුවොත් ඇතැම් වෙලාවට නොදැක්කසේ යන්න පුළුවන් නැහුණාසේ ඉන්න පුළුවන් කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නොලැබුණොත් අර එකතැනම ජරා ජීර්ණ වන පුද්ගලයාට ජරාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් බාහිර ලෝකයේ තිබෙන ජරාව නොවේ මේ අභ්‍යන්තර ජීවිතයේ තුල පවතිනා වූ ජරා ධර්මතාවය මහත් වූ ජරාවක් කියන බව අවබෝධ වෙනවා. මේක තමයි ජරාව කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. මේ ජරා ධර්මතාවයෙන් පෙළෙන්නා වූ සත්වයාගේ අවසානයක් තියෙනවා. ඒතාවකාලික සමුගැනීමක්. මරණයටපත් වීම. යාතේ සංතේ සංසත්තානං තම්හා තම්හා සත්ත්‍නිකායා සුතිචවනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානම් භේදෝ කලේබරස්ස නික්කේපෝ ජීවිතේන්ද්‍රයස්ස උපච්ඡේදෝ අයං උච්චති මරණං මරණ ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ දැකපු හැටි මොන කුලයට අයිති වුණත් මොන ගෝත්‍රයට අයිති වුණත් සත්වයා ඉපදුනා නම් මරණයටපත් වෙන්න ඕන. මරණයටපත් වෙනවා කියන්නේ කුමක්ද? මේක තමයි අපි දැනගත යුතු ධර්මතාවය. කෙනෙක් මරණයටපත් වුණාම මృత ශරීරය ළඟට ගියපුවාම හිතට නැගෙන අදහස කොහොමද මේ තැනත්තා මරණයටපත් උනේ? මොකද්ද මේකට සිද්ධ වුනේ? මේ විදිහේ අදහස් අපි නොකොඩවාම කල්පනා කරනවා. මරණයටපත් වුණා කියන්නේ ජීවිතේ පවතිනා වූ ආයුෂයත් උණුසුමත් විඥානයත් කියන ධර්ම කොටස් තුන ඈත් වුණා කියන එක අයින් වුණා කියන එක මෙන්න මේ ධර්ම කොටස් තුන අයින් වීම හේතුවෙන් මරණයටපත් වීම චුතිය හැටියට හඳුන්වනවා චවනතා නැවත මරණයටපත් වෙන ආකාරයක් ආයුෂයත් උණුසුමත් විඥානයත් කියන ධර්ම කොටස් තුන ශරීරයෙන් පහ වෙමින් පවතිනවා. ඇතම් අවස්ථාවන් වලදී කෙනෙක් මරණයටපත් වුනහම ඉක්මනටම අත අල්ලලා හරි, පපුවට අත තියලා හරි බලනවා උණුසුම තියනවද කියලා. උණුසුම තිබුණොත් ඒ දැනත්තාම බැරිලා නැතයි කියලා හිතන්නේ. එබඳු අවස්ථාවක තමයි වෛද්‍යවරු ශරීරයේ ව්‍යායාමයට ලක් කරලා නැවත ජීවේ ලබා දෙන්න කටයුතු කරන්නේ. හැබැයි චවනතා කියන බණ පදයේ අනුව ජීවිතේන්ද්‍රිය ශරීරයෙන් අයින් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මරණයෙන් බේරන්න පුළුවන්කමක් නැහැ. මරණයටපත් වෙනවා. ඒ චවනතා කියන බලපදයට අනුව බේදෝ ඇලකට දොලකට ගංගාවකට එහෙමත් නැත්නම් යමක හැපීමෙන් ශරීරයේ බිඳෙන්ට ගන්නවා. එහෙම වුණාම ජීවිතේ ඉන්ද්‍රියට පවතින්න බෑ. මැරිලා යනවා. කන්දානම් මේ ශරීරය තුල පවතිනවා ස්කන්ධ පහක්. ඒ ස්කන්ධයාගේ බිඳීම ඇති වුනහම මරණයටපත් වෙනවා. ලෝකේ උප්පත්ති ලැබුවන සත්වේ මරණයටපත් වෙන්න ඕන. ඒ නිසාම සත්වයා මරණයටපත් කරන පුද්ගලයෙක් පිළිබඳවත් ලෝකයා දැනගෙන ඉන්නවා. ඔහු තමයි මාරයා කියලා හඳුන්වන්නේ. මාරයාගේ උපක්‍රමයකින් සත්වයාව මරණයටපත් කරනවා. මේ විදිහට මරණයට පත්වන්නා වූ සත්වයාගේ ජීවිතයේ අන්තිමට දකින්ට ලැබෙන මృత ශරීරය කලේබරස්ස නික්කේපෝ යනුවෙන් දේශනා කරලා තිබෙන්නේ ඒ බව. පුත් ශරීරයේ දකින්කොට අපි හැම කෙනාටම කවරදාකවත් දකින්ට නොලැබුණ දේ දකින්න පුළුවන්. මේ ශරීරයේ තිබෙනා වූ සංදී වර තුනක් ගියපුවාම කැඩිලා බිඳිලා ඈත් වෙනවා. ඒක අපට දකින්න ලැබුණොත් අපේ ජීවිතයටත් මේක පොදුයි කියලා හිතෙනවා. ඊළඟට අභ්‍යන්තර ශරීර කොටස් කුණු වෙලා නව දොරටුවෙන්ම ඕජාව ගලන්ට පටන් ගන්නවා. එවිට ඇතැම් විට විවිධ ඇඹ ගසලා ගලන්නා වූ ඕජාවේ නතර වීම සනිටුහන් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. ගලන ඕජාව කුහින් හෝ සිදුරක් හදාගෙන එළියට ගලාගෙන බසිනවා. මෙන්න මේ මృత ශරීරය දිහා බලනකොට ඊළඟට නව දොරටුවෙන් ඕජාව ගලන්න වගේ ඇතම් ස්ථාන තුලින් පණුවන්ගේ ආරම්භය දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වන ශරීරයාගේ අනිත්‍ය ලක්ෂණය බොහොම ලක්ෂණයට විද්‍යාමාන වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. යම් කිසි කෙනෙක් මේ ලෝකයේ උප්පත්ති ලැබුවොත් ඒ උප්පත්තිය ලබා ගත්තා වූ සත්වයාගේ ජීවිතය ඔහුට අයිති නැහැ. තමන්ට අයිති නැහැ. ඒ ජීවිතය අන්‍යයන්ටයි අයිති. ඒ බව පැහැදිලි කරනවා පරබත්තං අචේතනං කියලා. ඇසට නොපෙනෙන ඒ වගේම පෙනෙන කුඩා කූමින්ගේ ආහාරයක් බවට පත් වෙනවා. බලු කපුටු ආදී සත්තුන්ගේ ආහාරයක් බවට පත් වෙනවා. මේ සියල්ලන්ගේ කෙරවල අන්තිමට අපට වැටහෙනවා සත්වේ පුද්ගලයේ කියලා කෙනෙක් මේ ලෝක ධාතුවේ නැති බව. හැබැයි ඒක తాවකාලිකයි. කෙනෙක් මරණයටපත් වුනහම නැවත ඒ තැනත්තා ප්‍රතිසන්දියක් ලබනවා. ඒ ලබා ගන්නා වූ ප්‍රතිසන්දිය සහිත ඉපදීමත් ජරාවට පත්වීමත් මරණයට පත්වීමත් පිළිබඳව මේ ධර්මානුශාසනාවෙන් ඔබට කරුණු පැහැදිලි කරන්ට යෙදුනේ. බොහොම ශ්‍රද්ධාවෙන් මේ දහම් කරුණු ටික ශ්‍රවණය කළා. ධර්ම ගෞරවය ඇති කරගෙන බණ ටික ශ්‍රවණය කළා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුන ජාතියක් ජරාවක් මරණයක් ශෝකයක් දුකක් නැති සදාකාලික සැපය නිර්වාණ අවබෝධය ලබා ගැනීම උදෙසා වාසනාව සලසා ගැනීම සඳහාම අරමුණු කරගෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කළා ඒ තුලින් අත්පත් කරන කුසල ශක්තිය මෙපමණයි කියලා සීමා කරන්ට බෑ ඒ අප්‍රමාණ කුසල ශක්තිය සියලුම දෙනාට සාන්තෝ නිවනින් සැනසෙන්න හේතු ආසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස අද ධර්මදේශනාවේ දායකත්වය සැප්තැම්බර් මාස පළමු දින ජන්මදිනය සමරෝ කස්බෑව තල්ගහේන පාර අංක 194 න් 25 නිවසේ පදිංචි කුමාරී දීරසිංහ මෙලවියට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ පතේමටත් වැලිගම ජඹුරේකොට කුරුදුබත්තේ වෙසෝ මීට වර්ෂ 4කට පෙර අභාවයටපත් බෑබර පියාණන් වන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ජේ.ජී. විජේපාල මහතාටත් වසර 23කට පෙර අභාවයටපත් දයාබර මෑණියන් වන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එම්.වයි. රූපා නිමාලි මහත්මියටත් මහනුවර අරුප්පල ධර්මාශෝක මාවත දෙවෙනි පටුමක විසූ මීට වසරකට පෙර අභාවයටපත් දයාබර සූරානන් වන මහනුවර වෙළඳ ව්‍යාපාරික ජී.ජී. කුමාරලාල් මහතාටත් වසර 5කට පෙර අභාවයටපත් ඥාති සූර්ය එරන්දුති කුමාරී රමුත්වල්ල මහත්මියට සහ නියගිය සිල් ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව පැතීමටත් සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුචිර ජීවනය පැතීමටත් පිළියම්බල විශ්ව කලාවේ පදිංචි මුදාරා විජේසිංහ මහත්මියට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම දෙසාත් ලක්බැසිලු වසසලු දිනාට උතුම් ධර්ම අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා වෙන්නතුරු දායකත්වයෙන් දරන්නේ කැස්පර්ව තල්ගහ හේන පාරපදිංචි රම්‍යා ජඹුරේගොඩ මහත්මිය දැන් පුණ්‍යානුමෝදනාව සඳහා ගරුතර දේශකයන්න් වහන්සේට අවස්ථාව කැස්බෑව තල්ගහ වෙන පාරේ රම්‍යා ජඹුරේගොඩ මහත්මියගේ ප්‍රාර්ථනාව පරිදි මිය පරලෝකයේ සියලුම දෙනාටත් සුජීවත්ව ජීවත් වන සියලුම දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙන්නට වාසනාව සැලසෙත්වා අත්පත් කරගත් පුණ්‍ය ශක්තිය පින් කැමැති දෙවියන්ට අනුමෝදන් කරමු පින් අනුමෝදන් වන සියලුම දෙවියන් සම්්‍යා ජඹුරේ කුට මහත්මිය ඇතුළු කොට ඇති සියලුම දෙනාට දිවස් හෙළමින් ග්‍රහාන්ධකාරය දුරු කරවමින් කරන කියන හිතන පතන සියලුම දේ සාර්ථක කරවමින් ආරක්ෂාව චිර ජීවනයේ සලසත්වා දෙවියොත් උතුම් වූ නිවනින් සැනසෙත්වා යනුවෙන් පුණ්‍යානුමෝදනා කරමු සාදු ආකාශස්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව ප්‍රදත්තු ගරුතර දේශකයන්න් වහන්සේ පාන්දුර අරිවංශ ධර්මායතන අධිකාරී පූජනීය දඹගොල්ලේ පදුමසිරේ ස්වාමීන් වහන්සේ බෝසත් ගුණපිරි අපේ දේශකයන්න් වහන්සේගේ දුරකථන අංකය 077යි 819යි 33යි 35 077යි 819යි 33යි 35 ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබාගත හැකි කතා කරන්න ජාතික ගුවන් විදුලි ආගමික අංශයේ දුරකථන අංකය 0112 69